තුල බැඳලා ඉන්නේ. එයාගේ නෝනා ඉන්න නෝනාට එන්න කියලා. මෙයා ලස්සනද කැතයිද කියලා. හරි ලස්සනයි තාත්තේ. ලස්සනයි හරි ඇඩයි කියලා. ඇතුළට යන්න පුතා කියලා. ඊට අර ගෑන් ළමයා ඇතුළට ගිහින්. මගෙන් ඇහුවා ඒ ගෑන් ළමයා ලස්සනද කියලා. මං කිය මගේ යාළුවාගේ භාර්යාව ලස්සනයි. ඊට පස්සේ පුතාට කියනවා ඕ මොන් දෙන්නගේ වෙනස කියලා කිව්වා. අරයාගෙන් ඇහුවා මෙයා ලස්සනයි කියලා. ලස්සනයි තාත්තා හරි හැඩයි කියලා කිව්වා. එතකොට මේ මිනිසයා ඒ ඒ තමන්ගේ යාළුවාගේ කාන්තාවගේ ලස්සන දැක්කනේ. මගෙන් ඇහුවා ඒ ගෑනු ළමයි ලස්සනද? මම කිව්වා මගේ යාළුවාගේ නෝනා ලස්සනයි. මගේ යාළුවාගේ නෝනායි ලස්සනයි. එතකොට තමයි කිව්වේ ඕ මුන් දෙන්නගේ වෙනස කියලා කිව්වා. ඒ කියන්නේ එයා දකින්නකොටම මේ මගේ යාළුවාගේ භාර්යාව, මගේ සහෝදරිය කියන එක 100 තියෙනවා මෙයාට. එහෙනම් මෙයා හොඳ කෙනෙක් කියලා කිව්වා. අදට හොඳයි. අරුවට ලස්සන පේනවා මගේ යාළුවගේ නෝනා කෙනෙක් අමතක වෙනවා. ඕකෙන් අනතුරු වෙන්න පුළුවන්. ඕක භයානක. ඌ ඇතුළු කරන්න එපා. කොහොමද මේ බමුණගේ නොලෙජ් නොලෙජ් එක? යාළුවා විශ්මයටපත් වෙනවා. ඒ දකින්න කොහොනේ බලන්නේ? ඒ හින්දා තමයි අර බුදුවරුත් ඒක දකිනවා. දැකලා තමයි කියන්නේ මෙයා පුතේජනයි. හැබැයි පුතේජනයගෙන් ශ්‍රේෂ්ඨ එක. හැබැයි මාර්ගඵල නැති ආර්ය කෙනෙක්. අර ආර්ය ගුණ ඔක්කොම තියෙනවා. ඒ ඒ ප්‍රඥාව, ඒ මානසිකත්වයේ සීලය, විනය ඔක්කොම තියෙන. හැබැයි මාර්ගඵල නැහැ. ඒ නිසා මිනිස්සු රැවටෙනවලු. රාත්‍රේ කියලා. පස්සේ වයින් අමු හොර රාත්‍රේ. ඇත්තනේ රාත්‍රලයක් නැහැ නේ ඔතන. මේ මගේ ජීවිතයේ ඇත්ත සිදුවීම. අද ලෝකේ ගොඩාක් කට්ටිට එහෙමනේ. කෙනෙක් දිහා දැක්කම එයා ලස්සනයි, ඇඩයි, තරුණයි කියලා පේනවා. අසුවලාගේ භාර්යාව වැඩයි කියලා පේන්නේ නැහැ. එහෙම පේනවනම් ප්‍රශ්නයක් වෙන්නේ නැහනේ. ඒක ඒක දකින්නේ මෙයා ලස්සනයි කියලායි පේන්නේ. අසුවලාගේ භාර්යාව ලස්සනයි කියලා දැක. එහෙම දැක්කම 100 තියෙනවනේ. ඒක වැරදි අදහසක් වෙන්නේ නැහනේ. සිල් කැඩෙන්නේ. මොකක් මොකද ඉංග්‍රීසියෙන් කරේ? ඉංග්‍රීසියෙන් කියන yoga for human excellency. යහපත් මානව ජීවිතයකට අවශ්‍ය යෝග. ලෝකප්ප යුමන් එක්සලන්ස යුමන් කියලා කියන මාන හේතවට ගන්න එක BA MA MPL තමයි උගන්නන්න ගුරුවරු ඉන්නවා කැම්පස් එකේ ඔව් ඒක ආධ්‍යාත්මික යුනිවර්සිටි එකක් නේ ආධ්‍යාත්මික යුනිවර්සිටි එකක් ටෙම්පල් ඔෆ් කන්සියස්නස් කියලා තමයි කියන්නේ රජයට අනුබ රජය රජයෙන් කරන්නේ ඒකේ ඔක්කොම ආධ්‍යාත්මික දේවල් ප්‍රැක්ටිකල් ඔක්කොම තියෙනවා ගොඩාක් සිල්වත් ඒකේ ගොඩාක් 90%ක්ම ඉන්නේ බමුණෝ. ඒකට එන්නේ නිකන් කට්ටියට ඒක ඒ සිලබස් එක තේරෙන්නේ ගොඩාක් ඇඩ්වාන්ස් සයන්ස්. ඒකට හිමාලයත් එක්ක සම්බන්ධයක් තියෙනවද? හිමාලෙත් එක්ක සම්බන්ධයක් නැහැ. නමුත් ආධ්‍යාත්මික නිසා ඔක්කොම එකම කැටගරි එකම විෂයක්. ඒ විෂය ඉගෙනගත්ත කිසිම කෙනෙක් මේ වැරදි වැඩ කරන්නේ. එච්චර අර නාම රූප පිළිබඳව සතර මා භූත පිළිබඳව ජීවිතය පිළිබඳව සමාජය පිළිබඳව සත්වයන් පිළිබඳව උඹ දැනුමක් තියෙනවා යාට. ඒ හින්දා එයා ගොඩාක් ප්‍රඥාවන්තව කටයුතු කරනවා. ඒක හදලා තියෙන සිලබස් එක මුනිවරු ඍෂිවරු. හරි. එතනින් ඇවිල්ලා තමයි මෙතන සිලබස් එක ඒගොල්ලෝ තමයි හදලා තියෙන්නේ. වෙන කෙනෙකුට හදන්න බෑ. වෙන කෙනෙකුට හදනවා තියා හිතන්නවත් බෑ. ඒ කට්ටිය උගන්වන්න දෙන්න කට්ටිය හදලා තියෙනවා උගන්වන්න. කට්ටිය කියලා කියන්නේ ඒ ඒවා ඉගෙනගෙන ප්‍රැක්ටිස් කරලා ගොඩාක් ආධ්‍යාත්මික භාවනා යෝගී දියුණු වෙච්ච කට්ටියක් තමයි එතන මේ ප්‍රොෆෙසර්ලා වශයෙන් ඉන්නේ. හරි තැම්ප. ඒගොල්ලෝ තමයි ඒක උගන්වන්නේ. හරි චරිතවත්. වහන්සේනේ හිමාලේ ඉඳලා ඔක අර අර ටික කරලා තමයි ඔතෙන් දෙන්නේ නේ. ඒක කරලා එන්නේ මේ දැන් ලෝකෙට ගියාම ජීවත් වෙන්න දෙයක් නැහැ. අධ්‍යාපනයක් නෑ මේ යන නමන් නැතුවම පැවිදි වුණා බත් කණ්ඩ කියලා ඒක කැලලක්නේ. දැන් බුදුහාමුදුරෝ දුප්පත් ගෙදරක මැටි ගෙව මැටි හදන ගෙදරක වළං හදා හදා ඉඳලා බුදු වුණා කියමුකෝ අපේ හන්දර බණහයි. ආ මැටි අර වළං හදපු කෙනානේ ජීවිතේ මේ දවස්වල මේ මිනිස්සු වළං ගන්න නැතුව තියෙන ඒකයි පැවිදිලා තියෙන. මම වෙන එකක් නෙ මිනිස්සු කියන්නේ. නේද? බුදුහාමුදුරෝ දැන් පැවිදි වෙන බුදු වෙනවා කජු අවුලන මනුස්සයගේ පුතා වතෙන්. අනේ අසුගල කජු වගුල වල හිටියේ එයාද බුදු වෙලා ඉන්නේ. කජු නැති රැටි නේ මේ දවස්වල කජු වැටෙන්නේ නැති ඒකයි මේ මාන වෙලා තින්නේ. ඔහොම එකක් කියනවා. ඒ නිසාලු අර බුදුහාමුදුරුවෝ පිළිබඳව බුද්ධ චරිතය පිළිබඳව ලෝකයේ කිසිම තැනක විවේචනයක් ඇති නොවන පිණිස උන්වහන්සේ රජගෙදරක රජ කුමාරයෙක් වශයෙන් ඉපදිලා ඊළඟට රජකම හිමි වෙලා තියෙද්දි ඔක්කොම හත්තරලවල පැවිදුණා මිනිසුන්ට කතා කරන්න දෙයක් නැහැ. බත් කන්න පැවිදුණා නෙමෙයිනේ. සැප සම්පත් වලට එකතු කරන්න නැහැනේ. මොනවා නැති නිසාද? එහෙනම් මේක අවබෝධයෙන් ආපු ගමනක්. මිනිස්සු සාදු කියලා ඒක නමස්කාර කරනවා. ඒ නිසා තමයිල සමාජයකට යන්න, ඒ මනත හිමාලයට යන්න අධ්‍යාපනය දෙනවා. ඒ කියන ඔක්කොම ටික දෙනවා. දීලා ඒ යුනිවර්සිටියෙම తాවකාලිකව වැඩක් දෙනවා. මාස 3ද 6ද අවුරුද්දද කියලා වැඩකුත් දෙනවා. ලෙක්චර් දෙන ඒ ටික කරන්නේ. ඒකට අවුරුද්දක් විතර වැඩ කරලානේ අපි එන්නේ. එතකොට දැන් පඩියත් එක්ක ඒ රස්සාවත් එක්ක මිනිස්සු ගන්න සෙල්ලන්නේ මේ මෙච්චර ඉගෙනගෙන මේ වගේ ලොකු රස්සාවක් එන මෙයා කණ්ඩ බොණ්ඩ ජීවත් වෙන්න ආපු කෙනෙක් නෙමෙයි. මෙයා යම්කිසි අවබෝධයකින් ආපු කෙනෙක්. ඒ චරිතයට කවදාවත් කැළලක් එන්නේ නැහැ. ඒම දැනලා විවේචනය කළ මිනිස්සු පව කරගන්නේ. ඒ නිසා සිස්ටම් එකේම අදලා තියෙනවා. අද පැවිදි වෙන 100කින් ආලා බලන්නද? පෙම්වතියගේ ප්‍රශ්න නිසා මාන වෙලා තියෙනවා. නෝනා යාළුවත් එක්ක සම්බන්ධ ඒ නිසා මාන වෙලා තියෙනවා. ප්‍රස්සා කරා කරා ඔක්කොම බං කළොත් ණය ෆිනෑන්ෂලි මාව හොයනවා. ඒ නිසා මාන වෙලා තියෙනවා. අම්මා තාත්තා මලා කවුරුත් නෑ අසරණයි. කෑම කන්න මාන වෙලා තිනවා. විවේකයට මාන වෙලා තිනවා. ප්‍රශ්න වලින් බේරෙන්න මාන වෙලා තිනවා. අපේ හාමුදුරනේ නිවනට මාන වෙච්ච කෙනෙක් වෙන්නට බෑ. ඔහොම ප්‍රශ්නේ. අද රාතුන් නැත්තේ හැයි කියන එකට උත්තරය ඕක. රාත් වෙන්න මාන වෙලා නැහැ. රාත් වෙන්න මාන වෙච්ච කෙනෙක් ප්‍රාත් බෝධියට හදාලා නැති කිසිම දෙයක් කරන්නේ එළියටවත් බයින්න බයින්න වැඩක් නැහැනේ එළියට බැස්සත් නාම රූපත් එක්ක ගැටෙන්න වෙනවා එතකොට එයා ඉපදීමට හේතු සලසනවා එයා එන්නේ එයා රාත් බෝධියට වැඩ කරන රාත් වෙන්න මාන වෙච්ච කට්ටිය නේ ඔක්කොම ඉන්නේ තවත්මට මාන වෙච්ච කට්ටිය රහත් වෙන්න කුසල් තියනවා කියලා දැකගන්න ඒ ඕරාවෙන් හරි පාරමී පිළිලා කියලා දැකගන්න එයා ඒකාන්තයෙන්ම රහත් වෙනවනේ ඒකාන්ත වශයෙන්ම රාත් වෙනවා කියන එක කියන්න පුළුවන් බුදුහාමුදුරන්ට. හැබැයි එයාට රාත් වෙන්න පින් කුසල් තියනවා කියන එක අපිට කියන්න පුළුවන්. සාමාන්‍ය කෙනෙකුට සාමාන්‍ය ආධ්‍යාත්මික දියුණු කෙනෙකුට මෙයාට මාර්ගඵලයක් ප්‍රත්‍යක්ෂ කරගන්න පුළුවන්. මෙයාට රාත් වෙන්න පුළුවන් කියන එක කියන්න පුළුවන්. හරියටම දිනයයි වෙලාවයි නැකතයි කියන්න බෑ. ඒක කියන්න පුළුවන් බුදුහාමුදුරන්ට. අසවල් අවුරුද්ද අසවල් මාස අසවල් වෙලාවට උදේ 9:45ට මට අරියත් ඵලයේ ප්‍රත්‍යක්ෂ වෙනවා. හරියට මේ නැකතන ප්‍රත්‍යක්ෂ වෙනවා. එක ත්‍රයි කාලේ දැකලා කියන එක මේ ඒක අර මේ එයා රහත් වෙනවාද නැද්ද කියලා බලන එකක් නෙමෙයි සනද එයාගේ රහත් වීම ඒ භවයේ සිද්ධ වෙන්න පුළුවන් කියලා හිතන්න පුළුවන් ඔව් එහෙම හිතන්න පුළුවන් දැන් අද දවසේ අපට දාන්නේ ලැබෙන්න ඕනේ ලැබෙයි ඒක හිතන්න පුළුවන් හැබැයි ලබන මාසේ දාන ලැබෙයිද කියන එක අපිට හිතන්න බෑ හැබැයි අද ලැබෙයි කියලා අපිට හිතන්න පුළුවන් ඇයි අද ලැබෙයි කියලා හිතන්නේ මේ උලංගෙන් සුවඳක් එනවා ඒ සුවඳත් එක්ක අපි දන්නවා දානය සැකසෙනවා. එහෙනම් අද ලැබෙන්න පුළුවන්. ඒ වගේ යාගේ ඇසිරීම, යාගේ කතාබහ, යාගේ ඉරියව්, යාගේ මානසිකත්වය, යාගේ පෞරුසත්වය, එයාගේ සිතවිලි වල එයා හිතන විදිය, පතන විදිය, එයාගේ අදහස් ඒවා දැක්කාම අර සුවඳෙන් අපිට දැනෙනවා සමහරට ඒක වෙන්න පුළුවන්. එහෙම කියන්න පුළුවන්. ඒක දැන් අර කුසලය සකස් වෙලා තිබ්බ කියමුකෝ යා රහත් වෙන. එතකොට මේ එතකොට අනාගතේ එයා රහත් වෙනවාම කියලා අපිට තීරණයකට එනවා කියමු. එතකොට ඒ බුදුරජාණන් වහන්සේ අර එක වෙලාවක මේ ආනන්ද හඳුරු කියන ආනන්ද අර දෙන්න අර වයසට දෙන්නෙක් යනවා. ඒ දෙන්න තරුණ කාලේ මේ හම්බුණා නම් රහත් වෙනවා. මැදි වයස හම්බුණා නම් අනාගාමී වෙනවා. මේ දැන් හම්බුණා සෝතාපන්න වෙන්න පුළුවන්. ඒ අයට කුසල් තියෙනවා. නමුත් ඒගොල්ලෝ එහෙම වෙන්නේ නැහැ කියනවා. ඒකට එහෙම කුසලයේ තිබිලත් එහෙම වෙන්නේ නැහැ කියන එක. ඒ කුසලයෙන් වැඩ ගන්නෑ. ඒ කුසලයේ අවදි කරගන්න. ඒ කුසලයට අදාළ විදියට තමන්ගේ චරිතය අඩගස ගන්න. ආ කුසලයේ තියෙන වැඩගත්තුත් විතරයි රහත් වෙන්නේ. දැන් ඔබ වහන්සේ ළඟ රුපියල් 50ක් තියෙනවා. ඒ 50 අරගෙන ගිහලා කඩේට දුන්නොත් නේ බත් එක දෙන්නේ. හැබැයි මේ 50ට බත් එක හම්බෙනවා කියලා අපි දන්නවා. නමුත් කඩේට යන්නෙත් නෑ දෙන්නෙත් නෑ. එහෙනම් බත් එක හම්බෙන්නේ නෑ. ඒක අරන් ගිහලා දුන්නොත් බත් එකක් දෙනවා එයා. හැබැයි ඒක හම්බෙන්න නම් ඒක ගින් දෙන්න ඕනේ. අනේ ඒ වගේ කුසලයේ තියෙනවා. ඒ මනුස්සයා කුසල පුරවගෙන ඉන්නවා. නමුත් ඒකෙන් වැඩක් ගන්න. එහෙම ඉන්නවා. ගොඩාක් කට්ටිය ඉන්නවා. ගොඩාක් පාරමී පිරිච්ච කට්ටිය ඉන්නවා. ඒකෙන් වැඩ ගන්න. ඒතරසම දැන් කාල තුනම එකට මිශ්‍ර කරලා අනාගතේ දකින්න කියන්නේ. එතකොට කර්මය අයිති වෙන්නේ ওই කාල තුنين මොකටද? කාල තුන එකට එකතු කරලා අනාගතය දකින්නේ කාල තුන එකතු කරලා කාල තුනම එකට එකතු කරලා එක කාලයකින් දකින්න ඔයා. එක කාලයක් වශයෙන් දකිනවා. ඒ නිසා තමයි යාට ඔරිජිනල් එක විතරයි පේන්නේ. අනිත් එකක්වත් පේන්නේ ඇයි අර තුනම එකට මිශ්‍ර වුණාම එකක් ඇදෙනවා නේද? ඒක කවදාකවත් වෙනස් වෙන්නේ නැති එකක්. ට්‍රයි කාලයේම එකට එකතු කරාම කාලයක් තියෙනවා දෙකට. ඒ නිසා ඒ පේන එක අනිවාර්යෙන් වෙනවා. මොන කාලයකටවත් ඒක වෙනස් කරන්න බෑ. ඒ කාල තුනට වඩා ඒක ශක්තිමත්. ඒ දැකපදේ. එතකොට ඒ වෙන දේ අනාගතේ වෙනවා කියලා කියන්න බෑනේ. දැන් වෙලා නැති නිසා ඒක වෙන්න ඕනේ අනිවාර්යෙන් ඉදිරියට. යම් වෙලා එතකොට කාලයක් හැදෙනවා. ඔව් ඊට පස්සේ කාලයක් හැදෙනවා. කියනකොට කාලයක් හැදෙනවා. දකින්නකොට කාලයක් නැහැ. ට්‍රයි කාලෙම කාල තුනම එකට එකතු කරලා දකින්නකොට එතන කාලයක් නැහැ. එහෙනම් අනාගතයේ මෙයා වඩන කුසල් ටික තියෙනවානේ, පින් ටික තියෙනවා, ආන බණ ටික තියෙනවානේ, කරන අසත්පුරුෂ වැඩ ඒ ටිකක් තියෙනවා. වර්තමානයේ කරගත්ත ටිකකුත් තියෙනවා. සංසාරේ ගෙනාපු ටික ඒ ටිකත් මේ ඔක්කොම එකතු වෙලා එකක් හැදෙනවානේ. ඒකට කාලයක් නැහැ. ඒක අනිවාර්ය වෙන එකක්. හැබැයි එයා අනිවාර්යෙන් මේක වෙනවා අය එයාට මේ විදිහට සිද්ධ වෙනවා අය කියලා කියනකොට කාලයක් ඇදෙනවා. ප්‍රකාශ කරනකොට පුද්ගලයා ඉන්නවා. හැබැයි ඒක දැන් වෙලා නැති නිසා අපි දන්නේ නැහැ ඉදිරියේ තමයි ඒක වෙන්නේ කියලා. නමුත් රයි කාලයට සමවදිනකොට එතන කාලයක් නැහැ. කාලයක් තියෙන්න බෑනේ. අර කලින් කරපු හේතු ටිකයි ඒ කියන ඔක්කොම ටිකයි අනාගතේ දැන් මෙතන ඉඳලා තියා කරනවනේ බණ ආනවා මාළු අල්ලනවා දන් දෙනවා දානේ හොරකම් කරනවා කුසල් කරනවා ඒකෙන් පොඩි මාටිය ගන්න ඒ ඔක්කොම කුසල අකුසල ඔක්කොම එකතු වෙලා අර කරපු කුසල අකුසල ටිකත් එකතු කළා මේ භවයේ වර්තමානයේ කරපු ටික ඔක්කොම එකතු කළා මිශ්‍ර කළා එකක් හැදෙනවා. ඒ හැදෙන එක අනිවාර්යෙන් වෙනවා. ඒක වෙනස් කරන්න බෑ. බුදුවරුන්ටවත් වෙනස් කරන්න බෑ. බුදුහාමුදුරුවෝ කියන උන්වහන්සේටත් ඒක මොකවත් කරන්න බෑ. ඒක ඒකේ මම තමයි. හැබැයි එක කාලයක් දැක්කොත් ඒක වෙනස් වෙනවා. ඒක එක කාලයකින් අපි දකින ඡායාව එක හේතුවක් නිසානේ. ඒතර වෙන හේතුවක් ආවොත් ඒක වෙනස් වෙන්න පුළුවන්. විය හැකි කියලා තමයි කියන්නේ. ඒකට ඒක හරියටම අනාගතයේ සිද්ධ වෙන දේ අපිට දකින්න බැරි නම් සියල්ල කර්මයෙන් සිද්ධ වෙනවා කියන තීරණයකට අපි එහෙම වැරදිද? නෑ ඒක තමයි නිවැරදි. හැමදේම කර්මයටම තමයි සිද්ධ වෙන්නේ. අර සමහර තැන්වල ඕක අහනවා බුදුරජාණන් වහන්සේ. භාග්‍යතුන් වහන්සේ සියල්ල කර්මයේද කියලා. ඉටස් එතන නෑ කියනවා ඇයි කියලාන එතන බුදුරන් වන්ස කියනවා මේ ලෝක සිද්ධ වෙන නියාම ධර්ම පහක් ගැන ඒක එකක් කර්මය ඒක මුලින් කියනවා මේ රිතු නියාම ලෝකයේ රිතු විදිහට ක්‍රියාත්මක වෙනවා කියලා ඒක කාලගුණය ඒක කර්මය නෙමේ කියනවා එතකොට බීජ නියාමය කියන කම්ම නියාමය කියන ධම්ම නියාමය කියන චිත්ත නියාමය කියන එතකොට ඒ පහට කර්මය කියන නියාම ධර්මයකුත් ඒක වෙනවද. නමුත් කර්මය අනි චිත්තනියාම ධම්මනියාම බීජනියාම ඒව කර්මයෙන් නෙමී දිතකට වෙන්න. එතකොට මම දේශනා කරනවා ධර්මය මේ ආවිශ්මතුන් වහන්සේ සෝතාපන්නල. දැන් ඒ ධර්මනියාමයට සාපේක්ෂව නං එක වුණේ දැන් උන්වහන්සේ සෝතාපන්න වුණේ කොහොමද? මම වඩිනව ගමකට මිනිස්සු බත් පූජා කරනවා මට. මම බත් වළඳනවා. එතකොට බීජ නියාමයට සාපේක්ෂව නම් සුවඳල් රත්තල් රතු කැකුළු සුදු කැකුළු හැදුනේ මට බත් වශයෙන් බඩගින්න නිවුනේ කොහමද? ඒක මගේ කර්මය උනේ කොහමද? එහෙම වෙන්න බෑනේ. බීජ නියාම කර්ම නෙමෙයි නම් බීජ හැදෙන්න පුළුවන්, ආල් හැදෙන්න පුළුවන්. හැබැයි මට හම්බෙන්න බෑනේ. ධර්ම නියාමයට සාපේක්ෂව නම් ඒක කර්මයක් නෙමෙයි නම් උන්වන්සේ සෝතාපන්න වෙන්න බෑනේ. ඒවා සේරම එක පොකුරක් නේද ඒ නිසාතම බුදුහාමුදුර කියන්නේ මේක තවත් බුදුවරයෙකුට තමයි තේරෙන්නේ ඍතු නියාමය හරි ඍතු නියාම කර්ම නෙමෙයි සීතල වැඩි නිසානේ ඉතාලිය ගොඩක් මරුනේ කොරෝනා වලට එතකොට දැන් සීතලේ මිනිස්සුන්ට කර්මයක් උනේ කොහමද? සීතල තියෙනවා, අයිස් මිදෙනවා. හැබැයි කොරෝනා වලින් කවුරුත් මැරෙන්නේ නැහැ. ආ සීතල ඍතු නියාමයක්. නමුත් සීතල දැනගන්න එක මේ දැනිලා මැරෙන එක කර්මය නියම. දැන් ඍතු නියාමයක් ඒක කර්ම නෙමෙයි නම් සීතල හේතු වෙලා මැරෙන්න බෑනේ. සීතල හේතුවක් වෙන්නත් බෑනේ කෙනෙක්ගේ මරණයට. ඒක උනේ කොහමද? එතකොට යර්මයක් පුද්ගලයෙක් සම්බන්ධ වෙනවා නම් ඒක කර්ම නියාමයට අයිතිනේ. දැන් කාන්තාරේ පිනිබානවා. ඕම් බුදුහාමුදුර කීප කතාව හරි. ඍතු නියාමයක්. ඇයි මනසෙක් නැන්නේ? මනසෙක් වෙවුලනවා. සීතල ඍතු නියාමයක්. ඒ මනුස්සයා වෙවුලන්නේ. ඒ මනුස්සයාට ඒක පරිසම් දෙන්න බෑනේ. එහෙනම් එතන කර්මයක් තියෙනවා. බීජ නියාමයක් තියෙනවා මහා රූස වනාන්තරේ කවුරුත් ඇතුල් වෙන්නේ නැහැ. නිකන් ගස් හැදෙනවා, දළු දානවා, ගෙඩි හැදෙනවා, ඉදෙනවා, වැටෙනවා, කුණු වෙනවා. බීජ නියාම. හැබැයි ගම්මානයක බීජ නියාමයට වී හැදෙනවා, ආල් ලම්බෙනවා, අපට දාණය ලැබෙනවා. එතකොට මේක බීජ නියාමයක් තමයි. නමුත් ඒක කර්මයක් දැන් වෙලානේ. ඊට පස්සේ බුදුහාමුදුරන්ගෙන් අහන භාග්‍යතුන් වහන්සේ බීජ නියාමයකින් රත්තල් ලැබුණා ගමේ. ඔව්. මොකද්ද උනේ? සායනාංශ මට රත්තල් ටිකක් හම්බ වුණා. මම වැළඳුවා. ඒක කොහොමද උනේ? කාශ්‍යප බුද්ධ ශාසනේ ඔයා හොඳ දක්ෂ ගොවියෙක්. ස්වාමිනී මම ඔව් රත්තල් හදලා අග්‍ර කොටස ජේතනාරාට විදිලා පූජා කළා තන ඒ ආනිසංස නිසා අද රත්තල්ලම සාන්නාංශ බීජ නියාමයට අනුව රත්තල් ලැබිලා තින්නේ. ඔව් <laughs> නමුත් අර නිසා තමයි රත්තරල් ලම්බුනේ. හරිනේ. ඒතර මේ මනුස්සයා රත්තරල් හදන්න හිතිලා තියෙන්නේ අර කර්මේ පරිසම් දෙන්න ඕනේ. මම හිට වැඩියේ අර කර්මයට අදාළ බත් ටික ගන්න ඕනෙන්දලු. හරිනේ. එතකොට දැන් බීජ නියාමයට සාපේක්ෂව නම් මේ ගමේ වී හැදුනේ රත්තරල් ලැබුණේ. එතකොට මට ඒක කර්මයක් උනේ කොහොමද? එහෙනම් එතන කර්මය ඍතු නියාමයක් වෙන්න බෑ. බීජ නියාමයක් වෙන්න බෑ. චිත්ත නියාමයක් වෙන්න බෑ. සාතිල කල්ප මාරයට මේ ගෑණි බැඳගත්ත දවසින්ද කරුමයක් නැකවන්නේ. ඒ ගෑනිට ඕන ඇවිදට එන්න ඕනේ බැනුම් හාන්න අම්බ කරලා දෙන්න ඕනේ ගුටිත් කන්න ඕනේ. එයා මට කවදාකවත් කම්ප්‍රොමයිස් වෙන්නේ නැහනේ. මම එයාට ඇඩගන්න එපායි. පුදුම වැඩේනේ. හැමදේම ඇඩ්ජස්ට් වෙලා යන එක ඇඩ්ජස්ට්මන්ට් කියලා කියන එක ඇඩ්ජස්ට්මන්ට් වෙන්නේ කොහොමද? ඒක සැක්‍රිෆයිස් එකක්නේ. මම පරිත්‍යාගනේ කරන්නේ මගේ නිදාස පරිත්‍යාග කරනවා විවේකේ පරිත්‍යාග කරනවා අම්බ කරන ධනෙ පරිත්‍යාග කරන පුදුම වැඩේ මම සැක්‍රිෆයිස් කරන්න ඕනේ මගේ ජීවිතේ පරිත්‍යාග කරන්න ඕනේ මොකද මේම ඔළුවේ දුවනවා දුවල දුවල මේ මනස නැහැ කිසිම එකකට මම සැක්‍රිෆයිස් වෙන්නේ කිසිම එකට ඇඩ්ජස්ට් වෙන්නේ මගේ ජීවිතේ මම ජීවත් මම යනවා පැවිදි වෙන්න උඹලා ඕන එකක් කරගනිලා අනුන්ගේ ළමයි නඩත්තු කරන්න අවශ්‍ය නැහැ ඒගොල්ලන්ට කණ්ඩ බොණ්ඩ දෙන්න රෑදවල් දෙකේ ඕටි කරන්නත් ඕනේ මම යනවා යන්න කියලා මේ මනස නැකිට පැවිදි වුණා මේක චිත්ත නියාමයක් වෙන්නේ කොහමද? චිත්ත නියාමයක් නම් සිතවිලි එනවා. මේ මනුස්සයාට සිවුර වැටෙන්න බෑනේ. සිතවිලි එනවා, සිතවිලි එනවා. මේ මනුස්සයා ගෙදර ඉන්න පාය අර විදිහටම ටිකක් වැඩ කරගෙන ඉන්න පාය. ඇයි මේ මනුස්සයා පැවිදි වුනේ? ඇයි අරගෙන දාසන? චිත්ත නියාමයේ මනුස්සයාට ප්‍රශ්නයක් උනේ ඇයි? චිත්ත නියාමයක් තමයි. මේ මනුස්සයාගේ කර්මය ඒක. කෙසේ සිද්ධ වෙනවා? මේ හැම න්‍යායක්ම තුළ ඒම ධර්මතාවයක් ජලයාවල් වල දස්සට වතුර බෑල බීජාට ගන්න බීජාට ගන්න ටක්ගල අපි ගිහලා හා බින්කෝ උඹ බැලයක් කියලා වල ටක්ගලේ කරගෙනලා ඖෂධ කසාද තම්බල බොන ලෙඩේ සනීප කසාය වට්ටෝරුවට බින්කෝම්බත් දාහන්න කියලා තියෙන ඒක හම්බ වුණා කැලෑවේ රක්ෂිතෙන් හම්බ වුණේ අරගෙන ආවල ඒක තැඹුවා වැළඳුවා හරි ගියා බීජ නියාම නම් මේ මිනිස්සයා ලෙඩෙන් නිදාසුනේ කොහොමද? ලෙඩෙන් නිදාසෙන්න බෑනේ බීජ නියාමයක්. මේක වෙනම සබ්ජෙක්ට් එකක්. මේක වෙනම සබ්ජෙක්ට් එකක්. අන්නකට ඒ බීජ නියාමයක් කර්මයට සාපේක්ෂව ඇදලා තියෙනවා. ඒක තුලත් කර්මයක් තියෙනවා ගනුදෙනු කරන්නේ නැති තාක්කල්. කෙරුවන් පස්සේ ඒක තමන්ගේ වෙනවා. තියෙනවා. තාම ඒක ගනුදෙනු වෙලා නැහැ. ඍතු නියාමයක් තියෙනවා තාම ගනුදෙනු වෙලා නැහැ. සීතලට ගියාම දැන් වෙවුලන ඕම් කර්මය. ප්‍රශ්නෙට ගියාම දාපේ තම්බෙනවා. ඕම් කර්මය. ඒකට ගනුදෙනු වෙනකොට ඒක කර්මය බවට පත් වෙන. එතකන් කර්මය නෙමෙයි. ඒක ඍතු නියාමයක් වශයෙන් තියෙනවා. බීජ නියම ගස්තල වෙන එක කර්මයක් නෙමෙයි. එතකොට ඇයි දන්නේ ඇයි වී විකුණලා සල්ලි ගන්න? ඒකනේ ප්‍රශ්නේ දැන් ඍතු නියාමයට නම් වෙලේ වී ආවේ ඇයි මේ මනුස්සයා කිලෝ එක රුපියල් 28 ගණන් විකුණන්නේ? සල්ලි ගණන් කරලා කැල්කියුලේටර් වල ගාලා ගන්නේ. එහෙනම් ඒක බීජ නියාමයක් නෙමෙයි. කර්මය. වෙල පාළුවට ගියා. ඉතින් බීජ නියාමයට හනුවනේ වැස්සේ නැත්තේ. ඇලවල් වල වතුර නැහැ, වැව හිඳුනා, ඉතින් මැරුණා. ඉතින් මේක බීජ නියාමයක් නෑ. හැයි දන්නේ මේ මනුස්සයා වාබොන්නේ. බීජ නියාමයක් නා වාබොන්න බෑනේ. පාඩුවක් බලපාන්න බෑනේ අට ගන්න එකයි අට ගන්න නැති එකයි පැයෙන් එකයි මැරෙන එකයි අපේ යන බීජ නියාමනේ ඇයි මේ මනුස්සයා බෙල්ල වැළදාගත්තේ එහෙනම් ඒ එක්කම සිද්ධ වුණේ මේ මනුස්සයාගේ කර්මයට කර්මයට සාපේක්ෂව සිද්ධ වුණා ලෝක සත්‍යයට ධාන්‍ය නිෂ්පාදනය කරන්න ඕනේ සත්‍යයේ බඩගෙන නිවන්න ඕනේ ඕන් වෙල පැවුණා ලොකු ගානක් ඉක්ුණලා කසාදයක් බැඳලා ගෙවල් හදලා පංචකාම ලෝකේ මම මේක කරනවා මේක වෙලා මැරුණා. චේතනම් බික්කවේ කම්මං වදාන. වෙලා මැරුණා. එතකොට බීජ නියාමය කියලා අපි දැක්කට බීජ නියාමය කියලා අපි කිව්වට ඒකේ අස්වැන්න හෙන එකයි අස්වැන්න මැරෙන එකයි ඒ මනුස්සයාගේ කර්මයට සාපේක්ෂව වෙන එකයි. මිනිස්සු කල ඕම විසි කරනවා. තරහ විසි කරනවා. ඕම එක වපුරලා ඉවර ඒකොත් නෑ මේකම දාන කියලා ඉපුරලා යනවා. ඕ ගාලා පැල වෙනවලු. තෙල් ගාලත් නෑ පෝර ගාලත් නෑ මොකද්ද කියලා අහලා බලනකොට පෙර සංසාරේ අනුන්ගේ වෙල් වලට වතුර අරවලා තියෙනවා. වක්කඩේ කඩලා අනුන්ගේ ලියද වලට වතුර දීලා තියෙනවා. ඒ මිනිස්සු දන්නේ නැත්ලු. රැට කියලා බලනවා අර වෙලේ වතුර නැහැ පිළියදුල. කඩනවා වක්කඩ. තමන්ගේ වක්කඩේ කඩලා වතුර ටික අරිනවා. අරලා ඊටසේ ලියද බැඳලා යනවා. අර මිනිස්සු වල බලනකොට තෙමිලා ලියදි. කවුද දන්නේ වතුර? ඒ වගේ අනුන්ගේ ලියද වලට ආරස්සාව දීලා පෝෂණය කරලා අස්වද්දලා දීලා තියෙන. ඒ නිසා නිකම් විසි කරත් බල වෙනවා. මේක බීජ නියාමයේ වෙන්නේ කොහමද? අරකට නෙමෙයි ආවේ. බීජනියාමයේ කියලා කියන්නේ කොහොමද ඒකට? කර්මය. අනුන්ගේ වක්කඩවලට වතුර යවන්නේ නැතුව ඒවා මරලා අනුන්ගේ වක්කඩ කරලා හොරේ වතුර අරගෙන ඒක පහළුවට යවලා විනාශ කළා. අපි අහන උදේ ඉඳලා රෑ වෙනකම් වතුර ගාලා පෝර ගාලා බලන්නේ ඒත් වෙල මැරෙනවා. ඒක බීජ නියාමයක් වෙන්නේ කොහොමද? අර අර හේතු නිසා තමයි. අපි රස්න ප්‍රදේශේ ඉපදිලා කොරෝනා වලින් බේරිලා ඉඳලා අර ඉම වැටෙන ප්‍රදේශවල ඉපදිලා මේ මිනිස්සු ලස්ස ගණන් මැරෙන්නත් අපේ හැමෝම මේක ඍතු නියාමයක් එන්නේ කොහමද? ඍතු නියාමයක් තමයි මිනිස්සු නැත්තම්. සත්තු නැත්තම්. විඥාන නැත්තම් ඍතු නියාමයක් තමයි අපි කියනවා ඒක ඍතු නියාමයක්. මිනිස්සු ඉන්නවනම් ඍතු නියාමයක් වෙන්නේ කොහොමද? උට ඌ වෙවුලනවානේ අපි ආගෙන. උදේට රාවනකම් කෝපි බොනවනේ. රස්නේ වැඩි, සීතල වැඩිනේ. රස්නේ හදනවා නැගේ. ඍතු නියාමයක් වෙන්නේ කොහොමද? ඕපපාතික ඉපදෙනවා. ඕපපාතික නිකන් බීජ හට ගන්නම් කුකුල්ලු බිත්තරේම හට ගන්න. ඉතින් මේ සත්වයා දෙනවා. ඕපපාතිකනේ. දැන්නේ හටගත්තේ. ඉතින් ප්‍රශ්නයක් නැහැ නේ. ඉතින් ඒක ඉතින් න්‍යා ධර්මයක් නේ. ඇයි දන්නේ ඌ කපනකොට කෑ ගන්නෙ? උට රිදෙන්න විදියක් නැහනේ. ඒක න්‍යාය ධර්මයක් වෙන්නේ කොහමද? ඒ කියන්නේ එයාට රිදෙන්න එයාට කර්මය තියෙන්න එපායි. දැන් මට කවුරු හරි කෙනෙක් කොනිත් වෙනකොට මට රිදෙන්නේ මං කාටවත් රිදවපු එකේ ප්‍රතිඵලයනේ මේ එන්නේ. ඒ වේදනාව දැනෙන්නේ එතකොට ඕපපාතික නම් ආවේ බීජ නියාමයක් නම් බීජයකින් නම් අටගත්තේ. යට රිදෙන්න බෑනේ. රිදෙන්නේ කලින් මොකද්ද එකක් කරලානේ යා. ඒකනේ පරිසම් දෙන්නේ යට. පරිසම් දෙන්නේ එතකොට බීජ නියාමයක් වෙන්න බෑනේ. එතකොට මෙයා කර්ම කරගෙන ඇවිල්ලා තියෙන්නේ. ඒ නියාධර්ම කියන්නේ කොහොමද? බීජ නියාමයකින් නිකම්ම නිකම් කුණු ගොඩෙන් පිටතර අටගරන ඒකෙන් සත්‍යේ කාවනම් ඒ සත්‍යයට මරණයක් තියෙන්න බෑනේ. වයසට යamak තියෙන්න බෑනේ. ලෙඩවීමක් තියෙන්න බෑනේ. වේදනාව කත ගන්න බෑනේ. අසනීප වෙන්න බෑනේ. ඕපිටි වලකින් පොලිමෙන්ට බෑනේ පැනඩෝල් ඉල්ලලා. ඇයි? බීජ නියාමයක් නේ. ඒ හැම කර්මයක්ම මනසට එන්නේ දුක් විඳින්නේ වායසට යන්නේ ලෙඩ වෙන්නේ ඔක්කොල වෙන්නේ කෑ ගන්න අමාරු වෙන්නේ බිඳවන්නේ යාන්නේ එන එක බීජ නියම නෙමෙයි ඒ අපිට පේන්නේ නැති එකක් එතන තියෙනවා කර්මයක් තියෙන ඒ පරිසන්දීමක් තියෙනවා එතන ක්‍රියාවලියක් තියෙනවා සිද්ධියක් තියෙනවා හේතුවක් නිසා අටගත්ත ඵලයක් එතන නිර්මාණයක් තියෙනවා කර්ම વિશે කතා කරන කට්ටිය කර්ම વિશે දන්නේ නැහැ දන්න කට්ටිය කතා කරන්නේ ඇයි කතා කළ ඉවර කරන්න බෑ කර්ම વિશે තියෙන විශේෂත්වය තමයිලු ආරම්භය කියන්නත් බැරිලු අවසානය කියන්නත් බැරිලු. නිමාවක් විතරලු කියන්න පුළුවන්. පිරිනිවන් පෑමේ නිමාවක් කියන්න පුළුවන් අවසානයක් කියන්න බෑ. ආරම්භයත් අවසානයක් නැති නිසා ඒක සංකීර්ණ. ඒක කොහෙන් ගියත් පැටලෙනවා. ඒ නිසා බුදුවරු තානම් විශයක් වශයෙන් ඒක කියනවා. එක තානාභිෂය. මොනවාරි ක්‍රියාවලිය සිද්ධ වෙනවා නම් ඒකාන්ත වශයෙන් මේක කර්ම. ක්‍රියාවලියක් සිද්ධ නොවෙනවා නම් සිද්ධ නොවන ක්‍රියාවලියක් කර්මයක්. කොහොමද කර්මය පැටලෙන තැන? ඒ නිසාලු මේක සංකීර්ණයි. මොනාරි සිද්ධ වෙනවනේ කවුරු බයිනවා කවුරු ආශිර්වාද කරනවා කෑම හම්බෙනවා කෑම හම්බෙන්නේ නැහැ මොනාරි ක්‍රියාවලියක් සිද්ධ වෙනවා ඊට පස්සේ අපි කියන ක්‍රියාවලියක් තියෙනවනේ ඒක කර්මයක් තමයි කර්ම විශයක් මොකවත් ක්‍රියාවලියක් නැහැ මොකවත් ක්‍රියාවලියක් නැහැ කියන ක්‍රියාවලියත් අර කර්මයේම ක්‍රියාවලියක් තමයි. ඒ නිසා මිනිසුන්ට අහු වෙන්නේ නැහැ. කර්මානුරූපීව මට හිතුණා මේ ආම්දුරන්ට බනින්න. පස්සේ මට හිතෙනවා මේ ඕන්නේ නැහැ ඉතින් උන්වහන්සේගේ අඩුපාඩු වලට කියලා පස්සේ මට සමාවක් දෙන්න හිතුණා. අර බනින්න හිතපු එකක් කර්මයේ විශයක්ලු. සමාව දෙන්න අදහසක් ඒකත් ඒ කර්මයේ විශයක්ලු. වචන නෑ වචනයක් හරි කියන්න ඕනේ කියලා එක වචන දෙකක් කියන. ඒකත් අර කර්මය තවත් විශයක්ලු. හැම පියවරක්ම හැම චලනයක්ම හැම වෙනස් වීමක්ම කර්මයක් තමයි. ඒ කර්මයේ ක්‍රියාවලිය තමයි. ඕපපාතිකව ඉපදිච්ච එක කර්මය නෙමෙයි නා. හොඳට අහගන්න ඕන. කර්මය කියන්නේ මොකද්ද? ඉපදීම, වයසට යාම, ලෙඩවීම, මරණය. මේ අංග හතර තියෙන්න එපා. සතරමා නිමිති තියෙන්න එපා. ඒකෙන් නේද කර්මයක් කියලා අපි අඳුනගන්න දුක සැප අඳුනගන්න ඒකෙන්නේ. ඕපපාති කිතුනා මේ හතර වෙන්න බෑනේ. දුක දැනෙන්නත් බෑ සැප දැනෙන්නත් බෑ. එනවා වයසට යන්න බෑ, ලෙඩ වෙන්න බෑ, මැරෙන්න බෑනේ. එහෙම සත්‍යයක් මට පෙන්වන්න මම එතකොට ඕපපාතිකයි. මේක කර්ම විශ්ය නෙමෙයි. බීජ නියාමයක් කියලා මම පිළිගන්නවා. වයසට ගියොත් රිදෙනවා. ලෙඩ වුණොත් රිදෙනවා. මරණය දුකයි. දුක සැප දැනෙනවා මේ හතර තිබුණොත්. එහෙමනම් ඒක කර්මයක් නෙමෙයි. ඒක බීජ නියාමයක් කියන තැනට එන්නේ කොහොමද? බීජ නියාමයක් නම් කර්මයක් නෙමෙයි නම් දුක සැප තියෙන්න බෑ. එහෙම සත්‍යය මට පෙන්වන්න පුළුවන්. පුද්ගලයේ සත්‍යයේ ඉතියොත් ඒක කර්ම නියාම බවට පත් වෙනවා. පුද්ගලයේ සත්‍ය නැත්නම් බීජ නියාම බවට පත් වෙනවා. කැලෑ වැදෙන ගස් බීජ නියාම. ආයුර්වේද ඖෂධයක් වශයෙන් කැඩුවත් කර්ම නියාමයි. වෙලේ නිකන් පැලවෙන කවුරු කපන්නේ මොකවත් නැහැ ඒක බිජනියාම. කුරුල්ලෙක් බෑලා කෑවොත් කර්මනියාම. කුරුල්ලේ වැයවොත් ඒ වී කරලා කෙටුවොත් කර්මනියාම. නිකන් ඇදිලා පොළොවට පස්සෙලා පෝරලා ගියොත් බීජනියාම. හැබැයි පොළොවට පස් වෙනකොට ගැඩවිලා එක කෑවොත් කර්මනියාම. කර්මනියාම. මොකවත්ම කෑවේ නැහැ. ගැඩවිල්ලෙක්වත් කෑවේ නැහැ. කුරුල්ලෙක් කෑවේ නැහැ. මිනිස්සු කැපුවෙත් නැහැ. නිකම්ම නිකම් පැලවෙලා මැරිලා ගියා. මොකද ඒ කර්මය? බීජ නියාමද කර්ම නියාමද? ඒ ඒ අස්වැන්න වැවිලා කවුරුත් කැපුවේ නැහැ. කුරුල්ලෙක්වත් කෑවේ නැහැ. ගැඩවිල්ලෙක්වත් ඒ කුණු වෙච්ච එක කෑවේ නැහැ. ඒක නිකම්ම නිකම් පොළොවට පස් වෙලා ගියා. ඒක බීජ නියාමයක්ද කර්ම නියාමයක්ද? කර්ම නියාමයක් වෙන්න ඒ බීජ නියාමයට සත්‍ය පුද්ගලයා සම්බන්ධ වෙන්න එපාය. දැන් මෙතන සම්බන්ධ වෙලා නැහනේ. මේක කර්ම නියාමයට ඔප්පු කරන්නකො මට කොහොමද කියලා. දැන් කුරුල්ලෙක් කෑවා. බීජ නියාමයට සත්‍ය සම්බන්ධ වෙනවා. එයාට බඩගිනි නියුණානේ. ඒකට කර්ම නියාම. ජඩවිලා කෑවා. එතකොට එතන බීජ සත්‍ය සැනසෙනවනේ. ඕම් කර්ම නියාම. මිනිස්සේ කපාගත්තා, ගැඳ හැදුවා, රොටි හැදුවා, ආල්පිටි ඉදියක් හැදුවා. ඕම් කර්ම නියාම. බීජ නියාමයට සත්‍ය පුද්ගලයා සම්බන්ධ වුණාම ඒක කර්ම නියාම වෙනවා. බීජ නියාමයට සත්‍ය පුද්ගලයා සම්බන්ධ වුණේ නැහැ. ඒක නිකම් නිකම් පොළොට පස්ස නෑ. ඒක බීජ නියාමද කර්ම නියාමද? නෑනේ හාමුදුර ඒක කර්ම නියාමයක් නේ. ඇයි ඒක කියලා දැන් මෙතන හොඳට පෝර තිනවා. මේක කොම්පෝස්ට් පසක්. ඊට වුණා මඤ්ඤක හෙරෙනවා අල කිලෝ ගණන්. දැන් මේක බීජ නියාමයක් වෙන්නේ කොහමද? ආයි එකක් පටලනවා නේ වහන්සේ. දැන් මේක කොම්පෝස් වුණා පස් පෝර පස් වුණා. හැබැයි අන්මඤ්ඤක හිටෙව්වද? දැන් කවුරු මඤ්ඤක ඉන්න ගැව්වද? එතකොට කොහොමද කර්ම නියම වෙන්නේ? ඉතින් බලන්න කායි එකක් පටලනවා. වී නිකන් උඩින් ආවද? ආසෙන් වී වැට වැස්ස වයින්කොට වී වැටනද? කවුරු එකෙක් මේක වී දැම්ම නිසානේ ලියදල වී අටගත්තේ. වපුරපුව නෑ. කැපුවේ නෑ. කුරුල්ලෝ ආවේ නෑ. නම වී නිකන් වැටුන්නේ නෑනේ. එතකොට ඒක බීජ නියමයක් වෙන්නේ කොහමද? මොකක්ද එතකොට? ඉතින් බලන්න ආයි එකක් පටන් ගන්න නැත්නම් ඒක බීජ නියාමයක්. දැන් මේම පටලගෙන ඔළුව අවුල් වෙන නිසා තමයි බුදුහාඳුර කියන්නේ කතා කරන්න එපා. කර්ම විස්තාව පලා යන්න. ඒ අතර මායිමක ඉන්න එපා. ඒ සද්ද ඇෙන දිසාවට යන්න එපා. දැන් තේරෙනවද බුදුහාම දැයි ඒ විනය දන්නේ කියලා. ඒ ඒක කතා කරන දිශාවට යන්න එපා. සද්දයනවා නම් විරුද්ධ පැත්තට දුවන්න කියන්නේ. ඇයි ඔළුව අවුල් වෙනවා. මේක නිමාව දකින්න බෑ. එතකොට කර්මය ගැන කතා නොකළ යුතු නම් කුමක්ද එතකොට ඒ නිවන් දකින්න කෙනා මොනවද දකින්න ඕනේ කියලා. කර්මය හත් විඳින්නයි ඕනේ. <laughs> හත්විඳින්න අයෝනේ මොන දේ වුණත් ඒක කර්මය හත්තිදින්ට අයිතියක් තියෙනවා ගවේෂණය කරන්න අයිතියක් නෑ අපට. දැන් ප්‍රශ්නේ තියෙන ගවේෂණය කරනනේ ඔළුව අවුල් වෙනවා. එයා නිවෙන්නේ නිවන්න බෑ යාව. හේතුව එයා අල්ලලා තියෙන සංකීර්ණ විෂයක්. කොනක් තියෙනවා නම් අවසානයක් තියෙනවනේ. නිමක් තියෙනවා නම් අවසානයක් තියෙනවනේ. එතකොට ආරම්භයකුත් නැති අවසානයකුත් නැති එකක් අල්ලුවම යව නිවන්නේ කොහමද? ඒ නිසා තමයි කර්මය අත්විඳින්න අයිතියක් තියෙනවා. ගවේෂණය කරන්න අයිතියක් නැහැ. අයිතියක් නැත්තේ ගවේෂණය කරපු කවුරුත් නිවිලා නැහැ. අපි බීජ නියම නෙගත්තේ ධම්ම නියම චිත්ත නියම ඔක්කොම මේ විදිහට තර්ක වලට ගෙනාවොත් මම එළිය වැටෙනකම් ඔබ වහන්සේ මේක කියනකොට අර්ථ කියනවා අර්ථ කියනකොට මේක නෑ මාස යනවා අවුරුදු යනවා වස්ති වෙනවා ඉස්ත විර වෙනවා මහා ඉස්ත විර වෙනවා මානායක මේ උපාධ්‍යාය උත්තරීතර නායකහඳුර මේම පදවි ලැබෙන අපට අපේ ප්‍රඥ විසඳෙන්නේ විසඳෙන්නේ ධම්ම නියාම ගත්තා චිත්ත නියාම ගත්තා ඍතු නියාම ගත්තා බීජ නියාම ගත්තා මොන නියාමකින්වත් කෙරවලක් නැහැ අරක කිනකොට මේක කියන මේක කිනකොට අරක කියන සාකච්ඡා කර කර ඉන්නවා වයසට යන එක තමයි වෙන්නේ ඒ නිසා බුදුහාමුදුරු කියනවා ඒක සාකච්ඡා කරන්න එපා සාකච්ඡා කරන තැන ඉන්න එපා ඒක හැයෙනවා නම් ඒ දිශාවට යන්න එපා ඒ ඒ ශබ්ද හැයෙන දිශාවෙන් පලා යන්න ඇයි බුදුහාමුදුරේම දේශනා කරන්නේ? ඒ තරම් සංකීර්ණයි. විශ්ව විෂයත් කර්ම විෂයත්. විශ්වයත් ඕමලු. ග්‍රහයෝ ගැන, මන්දාකිනි ගැන, විසීරපත ගැන කතා කළාම මේකට කෙරවලක් නැහැ. අග්ගිස්සක් නැහැ, ආරම්භයක් නැහැ, අවසානයක් නැහැ. මේකට හොයන්න දෙයක් නැහැ. කියලා ඉවර කරන්න බෑ, තේරුම් ගන්න බෑ. ගවේෂණය කරලා ඉවර කරන්න බෑ. ඒ නිසා ඒක පටන් ගන්න තැනත් ඒක සාකච්ඡා කරන තැනත් ඉන්න එපා පලා යන්න කියලා කියන්නේ. ඒ શબ્දයන් දිශාවටත් යන්න එපා කියලා කියන ඔළුව අවුල් වෙනවා. ඒක සංකීර්ණයි. පස්සම් කිවසේ එනිසා මේ ධර්මාසනයට වැඩියොත් සම්ප්‍රදායෙන් ඔබට ගිය ගාම්බිරේවමයි ඔළුවට එන්නේ තිබ්බාම ඊට පස්සේ එන්නේ ඒ ගොඩ නැගිල්ල හදපු කෙනාගේ දෝෂ තියෙනවා ඒ නිසා එතන කියවෙන කොටත් සාමාන්‍ය දේවල් තමයි කතා වෙන්නේ එතන ප්‍රශ්නයක් අහන්න අපි දෙන උත්තරේ බලා ගන්න ඒ ප්‍රශ්නේ මෙතනට ඇවිල්ලා අහන්න වෙනස් උත්තරයක් එයි ආත්පසින් වෙනත් උත්තරයක් අරකට වඩා මේ උත්තරේ ගොඩාක් හොඳයි කියලා හිතෙනවා. ලොකු වෙනසක් තියෙනවා. ඒක මටම දැනෙනවා ඒක. ඉස්සරහාම කවුන්ටරින් ඇවිල්ලා කියනවා මේ ආන මොකද? පැමිණලා දාන්න ඕන. මොකද? පර්ස් එක නැතිනම් පොඩි දෙයක් නේ මේ මෙච්චර ප්‍රශ්න තියෙන යනවා යනවා කියලා කියනවා. බාර ගන්න පැමිණි. පර්ස් එක නැති වුණා. ඇතුළට නෑ පොඩ්ඩක් ඉන්න ඔයස් මාත්‍ය හම්බෙන්න ඕනේ කියලා ඇතුළට ගිහින් ඉන්ස්පෙක්ටර් ඉන්නවා. Inspector police. මොකද ප්‍රශ්නේ? පර්ස් එක නැති වුණා. මාත් එක්කනත් පෙට්ටියක් නැති වුණා කියලා. ලොකු ට්‍රැවල් ට්‍රැවල් පෙට්ටියක් නැති වුණා. මේ මිනිස්සු පර්ස් එක නැති වුණා කියන ඔයා කියන ලොකු පෙට්ටියක් නැති වුණා. ඔව්. පර්ස් එක නැති වුණා. පෙට්ටියක් නැති වුණා. පෙට්ටිය නැති වුණේ කොහොමද? නෑ පර්ස් එක නැති වුණේ කොහොමද? පර්ස් එක තිබුණේ පෙට්ටිය ඇතුලේ. හරිනේ දැන් ලොකු ප්‍රශ්නයක්නේ. ගති ගන්නලා බාරගත්තලු. ඔයාගෙන යනකොට පෙට්ටිය හම්බුනාලු පර්ස් එක හම්බුනාලු. ඊට පස්සේ පර්ස් එක බාර දුන්නා පෙට්ටිය තාම ඔයමින් පවතිනවා. පෙට්ටිය තියෙන්නේ පර්ස් එක නැති වුණා. එතන මෙයා කියන පෙට්ටියක් නැති වුණා. ඒකට දෙන්න දෙකක් නේ කියන්නේ. පර්ස් එක කොහොමද නැති වුණේ? පර්ස් එක පෙට්ටිය ඇතුලේ තිබුණා. හරිනේ. කතාව හරි. ඒ වගේ මේ කර්ම විශ්ය විශ්ව විශ්ය ඔක්කොම මේ වගේ පැටලිලා තියෙනවා. ඔයාගෙන යන්නේ පර්ස් එක හම්බෙන්නේ පෙට්ටිය. බලනකොට මේ පෙට්ටියක් නැති වෙලා නැහැ. පර්ස් එකක් නැති වෙලා තියෙනවා. ඒවර පියවි ඇසට පේන්නේ නැති අපගේ පාරමිතාවට තේරුම් ගන්න බැරි සංකීර්ණ විෂයක්. අර පොඩි ළමයෙක් ඇවිල්ලා කියනවා මේ හාමුදුරනේ මගේ පන්සල නැති වෙලා. පන්සල? පුතේ ගත්තද? නෑ. දාම් පාසල් වලට එන්නේ බොහොම සිල්වත් ළමයි. වේවල ගන්න තැනටපත් කරන්න එපා. ගත්තද ගන්න? ඔබ ඔයා ගත්තද? ඔයා ගත්තා. දැන් ආන කවුරුත් අරන්නේ. අසර කොල්ලට අන ගන්න පැන්තල ගෙනාවද ඔව් හාමුදුරනේ ගෙනාව නම් තියෙන්න එපා කොහෙද තිබ්බේ බෑග් එකේ තිබ්බේ අන්තිමට මොනවද කළේ අන්තිමට ආම්දුරදී පරජාතක කතා විස්තර ලිව්වා එතකොට තිබුණා පැන්තල ඔව් ඊතර ගියත් නෑ නේද අනිවාර්යයෙන් මේ මේක තියෙන්න එපා අන්තිමට පැන්තලට මොනවද කළේ උල් කරා උල් කරා උල්ුණාද ඔව් ඒතර පැන්තල නැති වුණා උල් කරනකොට මොකද කරේ මම විනාඩි පහකට උල් කරගෙනකොට ඕම ඕම පොඩ පොඩ පොඩ අර කතුල්ට ගිහිල්ලා ඕම බන්තල් නැති වුණා. එතකොට බලන්න දැන් ආන්දර මුලා වෙලා තියෙන තැන මම පන්තල් උල් කරගෙන උල් කරගෙන යනකොට ටිකේලාගේ පන්තල් නැති වුණා. ආන්දරට කියලා කියන සාමාන්‍යයෙන් මගේ පන්තල් නැහැ. ඉතින් ආන්දර කලවුණා මම කවුරු එක කිත්තුවා කියලා අරගෙන ඉතින් එක එකට කෙනා කඩිබානවා ඇත්ත කියපිය කියලා තාම අපේ සරක වැටි වෙලා දත්මිටි කාගෙන මේක විසඳන්න බෑ ආනා කාම්පුරිකන් කලබල වෙන්න එපා කවුරු එකේ කරන් ඇති ඔයාලා බලන්න බෑග් චෙක් කරනවා මුළු පන්තිම පෙරලලා කන පිට පස්සෙලු දන්නේ පැත්තල මේ ඇතර දිය වෙලාදී දැන් කර්මය ඔයාගෙන යන කෙනාට තව මේකක් උළු වෙන්න අන්තිම විලවන ඔක්කොවත් නැල්ල ඉතිපස්සෙල බලන්නේ අවුල 25ක් මේ විදිහට ඔළුව අවුල් කරන ඔය එකළු මගේ කර්මය මගේ කර්මය තමයි මේ ක්‍රියාත්මක වෙලා තියෙන ඇත්තටම කර්මයක් නැහැ මගේ මේම ඔලු අවුල් කරගෙන මේ ගස්ගල් එක මේ යුද්ධි අල්ලන කළු මගේ කර්ම එතකොට මමත් කර්මය හොයලා නෑ කර්මය මාව නඩත්තු කරලා තන්සල නැති වෙලා නෑ ඔවුල් කරනකොට මන්තල ගිහිල්ලා හැබැයි ගිය තැන කාටවත් හොයන්න බෑ දැන් ඇත්තටම දැන් උල් කරගෙන ඉන්නකොට පන්සල එහෙම දීවලා දීලා එහෙම නැති වෙනවනේ දැන් අපි චෝදනා කරන පන්සල නැති වුණා කියලානේ පන්සල නැති වෙච්ච එක ඇත්ත හැබැයි හොයන්න පුළුවන් මේ ලෝකේ සක්‍රියටත් ඒ නැති වෙච්ච පන්සල හොයන්න බෑනේ එහෙම එකක් මේ කර්මය හොයාගෙන යනකොට අන්තිමට ඒකලු වෙන්නේ මොකවත්ම නැල්ලු අවුවෙච්ච දෙයක්වත් නැල්ලු ප්‍රත්‍යක්ෂ දෙයක්වත් නැල්ලු හම්බෙච්ච දෙයක්වත් නැල්ලු හැබැයි යට තේරෙන මොනවාද එකක් නැති වුණා කියලා ඒ නැති වෙච්ච දේ හන්ති වෙන තැනට හම්බ වෙන්නේ නැහැ කර්මයේ අවසාන ප්‍රතිඵලයේ ඉස් ප්‍රතිඵලයි ප්‍රතිඵලයක් ඒක. හැබැයි ඒ ප්‍රතිඵලෙ is අර ලේඛන සෙවීම කියලා අපි දාන උප්පන්න අර මේ is ප්‍රතිඵල කියලා ලියන්නේ. is ප්‍රතිඵල කියන එකත් ප්‍රතිඵලයක් තමයිලු. හැබැයි ප්‍රතිඵලෙ මොකවත් නැහැ. එහෙනම් මොකද්ද හම්බුන ප්‍රතිඵලෙ? is ප්‍රතිඵලයක් හම්බ වුණා. හැබැයි ප්‍රතිඵලයක් හම්බ වෙලා. හැබැයි ඒක is එකක්. ඒකෙන් වැඩක් ගන්නද? කර්මයේ අවසාන රිසල්ට් එක උක. ඔයා ඔයන්ට ගවේෂණය කරපු හැමෝට මේක තමයි. දැන් මටත් හම්බුනේ is ප්‍රතිඵලයක් තමයි. ඒක තේරෙන්න මට අවුරුදු 3ක් විතර ගියා. අවුරුදු 3කට පස්සේ මට තේරෙන්නේ කර්මය හොයාගෙන ගියාම ඉස් ප්‍රතිඵලයක් හම්බෙන්නේ. විශ්වය හොයාගෙන ගියාම ඉස් ප්‍රතිඵලයක් හම්බෙන. ඒක තේරෙන්නේ අවුරුදු 6ක් ගියාම. ඉතින් ජීවිත කාලේ වැඩිපුරම කැපවෙච්ච සබ්ජෙක්ට් දෙකක් ඉස් ප්‍රතිඵල. හොයාගෙන වන්න ගිහලා අන්තිමට වන්නකොට මොකවත්ම නැහැ. හැබැයි මොකවත් හම්බුන්නේ නැහැ කියලා කියන්න බැහැ. හම්බෙලා තියෙනවා මොකද්ද එකක්. හැබැයි ඒක මොකද්ද කියලා මම දන්නේ නැහැ. ඉස් ප්‍රතිඵල. කොලයක් තියෙනවා. හැබැයි කොලේ මොකවත් වැඩ ගන්න ඒක උප්පන්නේකුත් නෙමෙයි. උප්පැන්නේ නැහැ කියලා එකකුත් නෙමෙයි. ඒක ප්‍රතිඵලයක් තමයි රිසල්ට් එකක් තමයි. ඒ ප්‍රතිඵල කොලේකින් දුන්නාම උප්පැන්නේ දි รา පත් වෙලා එමන ප්‍රතිඵලේ නැහැ. මොකද ඒ ප්‍රතිඵලේ දුන්නාම ඩෙන්ටිටි හම්බෙනවා. පාස්පෝර්ට් ගන්න පුළුවන්. ඒකට බලයකුත් තියෙනවා. ප්‍රතිඵල කොලේට බලයකුත් තියෙනවා. හැබැයි ඒක මොකවත් නැති එකක්. ඒ විෂයන් වල තියෙන ප්‍රතිඵලය ඒක. ද විශ්වයේ ගවේෂණය කළා කාටද වார்த்தාවක් දෙන්න කියන්නකෝ. අන්තිමට දෙන ප්‍රතිඵලවයි වார்த்தාවක් දෙන්න බෑ යාට. වාර්තාවක් නැහැ. ඔයාගෙන ඔයාගෙන යනකොට මොකවත්ම නැහැ. එතකොට මේ මනුස්සයා මානසික අවුල් වෙන්නේ නැද්ද? කෙලවරක් නැහැ කියන එක දැනගත්තේ කොහොමද? දැන් ඔබ වහන්සේ බුදුහාමුදුරන්ගේ ප්‍රශ්න ඉදිරිපත් කළේ බුදුහාමුදුරන්ගේ නියෝජිත ආන්දර ඔබ වහන්සේ. මම ඔබ වහන්සේ ගන්නවා කෙලවරක් නැහැ කියන එක දැනගත්තේ කොහොමද? ගෞතම තථාගතයන් වහන්සේ. දැන් කෙලවරක් නැහැ කියන එක දැනගන්න කෙලවරට යන්න එපාය. ඒ කියන්නේ බුදුහාඳුර කෙලවර දන්නවා කියන එකනේ නොකිය කියන්නේ. ඒක අපට තේරෙන්නේ නැහැ. අපි බත්නේ කන්නේ අපේ හඳුන්නේ. ප්‍රඥාව වළඳන්නේ නැහනේ. තථාගතයන් වහන්සේ ප්‍රඥාව වළඳන්නේ. ඇස් වලින් කන් වලින් දිවෙන් සමෙන් සිතින් ප්‍රඥාව වළඳන්නේ උන්වහන්සේ. ඒ නිසා උන්වහන්සේට තේරුණා මේක කෙලවරක් නෑ. දැන් මම කියන මේ ලෝකේ දෙවිවරු නෑ. දෙවිවරු කියලා එක සංකල්පයක් නෑ. දෙවිවරු නෑ කියන එක කියන්න දෙවිවරු කියන්නේ කවුද කියන එක මම දැනගන්න එපායි. නැති එකක් නෑ කියන කියන්නේ කොහොමද? එහෙනම් මම දෙවිවරු හඳුරන්න ඕනේ. දෙවිවරු කියන්නේ කවුද කියලා දැනගන්න ඕනේ. එතිපස්සේ මම කියන්නේ දෙවිවරු කියලා කෙනෙක් නැහැ. දෙවිවරු කියලා කෙනෙක් නැහැ කියනකොටම දෙවිවරු කියලා ඉන්නවා කියන එක මම ඔප්පු වෙලා ඉවරනේ. මම පිළි අරන් ඉවරනේ. දෙවිවරු නැහැ කියලා කියන්න නැති එකක් කියන්න බෑනේ. නැහැ කියලා කියන්න දේව සංකල්පයක් ඇවිල්ලානේ. දෙවිවරු නැහැ කියලා කියන්නේ ඒක නැහැ කියන දෙයියා මං හඳුරන. ඒ කියන්නේ දෙයියා ඉන්නා කියන එක මං කියලා ඉවරනේ. පැහැදිලිද නැද්ද? තව ටිකක් වයසට යන්න ඕනේ. එතකොට තේරෙනවා. මෝරලම. අර 27 අර වගේම තමයි. ඒක නැහැ කියලා කියන්න බෑ. යමක් නැතය කියලා කියනවා කියලා කියන්නම ඒක ඇතය කියන සංකල්පය එයා තුළ තියෙනවා. මේ විශ්වයේ කෙරවලක් නැහැ. කෙරවලක් නැහැ කියන එක කිසිම කෙනෙකුට කියන්න බෑ. ඇයි? අග්ගිසට යන්න එපා. ඒකේ නිමාව දකින්න එපා. එතකොට නේද අපිට කියන්න පුළුවන් මේක තියෙනවද නැද්ද කියලා. එතකොට දැන් භාග්‍යතුන් අග්ගිසට ගිහිල්ලානේ. නිමාවට ගිහිල්ලා බලලානේ කියන්නේ මෙච්චර දුරට ආවා එන්න මේක තමයි මේක ඉතින් කෙරවලක් නැහැ. ඇයි උන්වහන්සේ කෙරවලට ගිහිල්ලානේ කියන්නේ කෙරවල නැහැ කියලා. එහෙනම් කෙරවල තිබිලානේ. බුදුහාමුදුර කෙරවල අඳුරනවානේ. ඒකට සාපේක්ෂව උන්වහන්සේ ප්‍රකාශය කරන්නේ විශ්වයට කෙරවලක් නැහැ කියලා. ඔබ වහන්සේට මම රොටියක් අදලා දෙනවා. අර ඉතුරු වෙච්ච ආල් මොකද්ද මේ අපේ බත් බලඳන බත් ඉතුරු වෙන ඒවා අපි හොදලා වේලනවනේ. වේලපොක්කම කොටනවා. කොටලා පිටි කරනවා ආල් පිටි. කළා වහන්සේට ආල් පිටින රොටියක් අදනවා. මේ රොටියේ මුලයි අගයි මට පෙන්වන්න පුළුවන්. පටන් ගත්තේ කොතනින්ද ඉවර වෙන්නේ කොතනින්ද? රොටියේ. වාටි මුල කොතන තියෙන අඟ කොතන තියෙන. ඇයි කොතනින් ගත්තත් මුලනේ. කොතනින් ගත්තත් අගනේ. ඕම් විශ්වාගෙන යනකොට මටත් ඕම එකක් තමයි හම්බුනේ. හැමතැනම මුල හැමතැනම අග. එහෙනම් මේකට මුලකුත් අගකුත් නැහැ. බුදුහාමුදුරුවෝ ඒකමයි කියන්නේ. පින්වත් මානෙනි විශ්වයට මුලක් නැහැ. බුදුහාමුදුරුවෝ ඔය කතන්දරේ දන්නවා. ගිහිල්ලා ගිහිල්ලා ගිහිල්ලා අන්තිමට බලනකොට ඒක අවසාන නෙමෙයි ඒකත් තවත් ආරම්භයක්. ගිහිල්ලා බලන මොකවත් නැහැ. ඇවිල්ලා බලනකොට ඒක හාරම්. අන්න මෙතනද ආයි පටන් ගන්නවා. ආයි මේ පැත්තේ කෙරෝලටම ඇවිල්ලා බලනකොට ඉවරයි. අම්මෝ අවසානයේ හම්බුණා. ඇරිලා බලනකොට ආයි මේ පැත්තෙන් ආයි පටන් ගන්නවා. මේ රවුමට දැන් මේන් එනකොට අපිට හිතන ඒක ආරම්භය මේක අවසානය. ඇවිල්ලා බලනකොට ඉවරනේ. ඇවිල්ලා බලනකොට ආයි මේ පැත්තෙන් පටන් ගන්නවා ඒක. හැම පැත්තෙම ආරම්භය, හැම පැත්තෙම අවසානය. එහෙනම් 20 ආරම්භය අවසානයයි. කෙනෙකුට කියන්න පුළුවන්ද? මම අවසානය කියනකොට එකෙක් කියනවා නෑ මේක ආරම්භයයි ඌ දැන් පටන් ගන්න මේ පැත්තේ. උට ආරම්භේ. හැබැයි මම හේන්නේ ආවේ ඒතකොට මට අවසානය. එතකොට මේන් ඉන්න කෙනාට මට ආරම්භය ඔයාට ඒක අවසානය. එහෙනම් කොයිද මිනිස්සේ ආරම්භය අවසානය තියෙන්නේ? අර රොටියේ පටන් ගත්ත තැන ඉවර වෙච්ච තැන හොයනවා වාගේ. කොහෙන් පටන් ගත්තත් එක තැන. ඒ නිසා ආරම්භය අවසානේ නැහැ කියලා බුදුහාමුදුරු කියනවා. ඒ කියන්නේම තථාගතයන් වහන්සේත් ওই පණිවිඩය දන්නවා. මේ විශ්වය කියන්නේ රොටියක් වගේ රවුමක්. මෙතනින් පටන් ගත්තාම ආරම්භයේ කෙරවලට ගියාම ඉවරයි. ඇරිලා බැලුවාම එතනින්ද ආයි පටන් ගන්නවා. එහෙනම් ඒක අවසානේ නෙමෙයි. ඒකත් තවත් ආරම්භයක්. ඒතර මේක ආරම්භෙද නෑ. අර පැත්තෙන් එන කෙනාට අවසානයක්. මේ සක්වල තුල කොහෙන් ගියත් හැමතැනම ආරම්භය, හැමතැනම අවසානය. හැම ආරම්භයක්ම අවසානයක්. හැම අවසානයක්ම නැවත ආරම්භයක්. ඒ නිසා විශ්වයට ආරම්භයකුත් අවසානයකුත් නැත. පටන් ගන්නකුත් නිමාවකුත් නැත. අරින්නේ බුදුහාඳුර කීප එක. හැබැයි තියෙනවා. හැබැයි ඒක කියන්න ක්‍රමයක් නෑ. භාෂාවක් වචනයක් ව්‍යාකරණ තම ලෝකේ වාගෙන පුළුවන් නම් හොයලා කියන්න වචන ටිකක් ව්‍යාකරණ ටිකක් ඒකට සාපේක්ෂව ඒක අපි කියමු ලෝකෙට. විශ්වයේ ආරම්භය අවසාන දන්න දෙන්නෙක් නෑ හඳුරු. මේක කිව්වයි කියලා දෙන්නෙක් ඉන්නවා කියලා දන්න එක්කෙනා ඉන්නේ. ඒ ගෞතම තථාගතයන් වහන්සේ විතර. උන්වහන්සේක දන්නවයි කියන ඒක දැනගත්ත කෙනෙක් තමයි ඉන්නේ. එහෙම නැතුව උන්වහන්සේ දන්න දේ දන්න කෙනෙක් නැහැ ලෝකේ. බුදුහාඳුරත් ওই කතන්දරේ දන්නවා කියන එක දැනගත්ත කෙනෙක් ඉන්නවා. දැයි විශ්වයේ ආරම්භය අවසාන දන්න දෙන්නෙක් නැහැ එක්කෙනා ඉන්නේ. ඒක ගෞතම බුදුහාඳුර. අපි දන්නේ බුදුහාඳුරත් ওই කතන්දරේ දන්නවා. ඒක දන්නවා අපි. ගොඩක් කට්ටිය ඒක දන්නේ නැහැ. ඒගොල්ලෝ හිතන මේකේ විශ්වයේ ආරම්භයක් අවසානයක් නැහැ කියලා. ආලෝක වර්ෂ කොච්චරද කියලා වහන්සේ දන්නවද? ඒකට වර්ෂය ගණන් කරන්න සමීකරණයක් නැහැ. ආලෝක වර්ෂනේ වර්ෂය කියලා කියන්නේ මේ ආලෝකයේ ගමන් කරන වේගනේ. තප්පරයට ලක්ෂ 3ක විතර වේගෙන් ගියාම ඒ තප්පර පැයවලට අදලා පැයවලින් පැය 24 හදලා ඒ පැය 24 සතිවලට අදලා මාසවලට අදලා මාස 12න් අවුරුද්ද අදලා මෙච්චර වේගයකින් අවුරුද්දට ගියාම සතපුම් ලක්ෂ බිලියන ට්‍රිලියන කොච්චරක් යනවද? එහෙම තමයි ආලෝක වර්ෂ ආලෝකයක් නැත්තම් ආලෝක වර්ෂයක් ඇදෙන්නේ කොහොමද? දැන් මේ කියන සීමාව තුළ ආලෝකයක් නැහැ. ආලෝක වර්ෂාදන්නේ කොහොමද? අන්ධකාර වර්ෂාදන්න එපායි. අන්ධකාරයේ තප්පරයක කොච්චර දුර යනවා කියලා කවුද දන්නේ? ආලෝකයට වර්ෂ ඇදපු මිනිසුන්ට අන්ධකාරයට වර්ෂ හදන්න පුළුවන් වුණාද? ඕන් තියෙන ප්‍රශ්න සංකීර්ණ ප්‍රශ්නය. මෙන්න මේවා නිසා තමයි ඒවා ඔප්පු කරගන්න බැරි. එතකොට එතනදී ආලෝක වර්ෂවලින් නෙමෙයි ගණන් හදන චිත්ත වීති වේගය. චිත්ත වීති වේගය මිනිසුන්ට සාපේක්ෂව වෙනස්. බුදුහාමුදුරන්ට සාපේක්ෂව මොග්ගල්ලානට වෙනස්, මොග්ගල්ලානට සාපේක්ෂව ආනන්දහාමුදුරන්ට වෙනස් වෙනස්. එතකොට කොහොමද ඒක ගන්නෙ? එයාට සාපේක්ෂවයි ගන්නෙ. එයාට සාපේක්ෂව ගන්න එක ආලෝක වර්ෂයත් එක්ක සම්බන්ධ කරාම ඒක සමාන වෙන්නේ කොහොමද? ඒකන් චරන් දුරන් ගමන් අසරිරංගු වාසයන් චිත්ත වීති වලට වේගය මනින්න බෑනේ. එතකොට ඒක මනින්නේ මොන එක මොන සමීකරණද ඒක තීරණය කරන්නේ දුර. මනින්න බෑ කියලා බුදුහාඳුරම කියනවානේ. මෙන්න මේ තැන්වලදී ඒක ඔප්පු කරගන්න බෑ. ඒක විස්තර කරගන්න බෑ. ඒකට ඉදිරිපත් කරන්න කරුණ නැහැ. ඒ නිසා බුදුහාඳුර කියන තානාම් වචනයක් ඒක කතා කරනවා නම් ඒ පළාතට යන්න එපා. ඇහෙනවා නම් ඒ දිතාවෙන් ඈතට යන්න. ඇහෙන්නේ නැත්නම් යන්න. ඒක තානම්. සංකීර්ණ වැඩි. එච්චර ගවේෂණය කරලා පරතට ගිහිල්ලා තද මං ඔළුව අවුල් නැතුව බොහොම නිරෝගිමත්වයේ ඉන්නක ගැනයි මං සන්තෝෂ වෙන්නේ නැත්තම් මේ වෙනකොටත් මං ප්‍රතිකාර ලබනවා මගේ නිරෝගිමත්කම තමයි මට අම්මෙත් එකම රිසල්ට් එක නැත්නම් අදත් මං තනියෙන් ගස් ගල් දිහා බලලා කතා කරනෝනේ අදත් මං එහෙම ඉන්න ඕනේ එහෙම නැහනේ පුතිජන ලෝකෙට සාපේක්ෂව මං ගොඩාක් නිරෝගිමත් ඒක තමයි මට ලැබිච්ච එකම වරප්‍රසාදේ දායාද ඒකෙම සායමටපත් වෙනවා මගේ පරීක්ෂණේ පෙළිය අන්තිමට ඉස් ප්‍රතිඵල නම් ඒකට මම දුක නැහැ. ඔළුව බේරිච් එක ගැන මම සන්තෝෂ වෙනවා. ඒ රිසල්ට් එකෙන් මම සන්තෝෂ වෙනවා. ඔළුව බේරිච් එක.